කෝටිපති බමුණු පවුලක තරුණේ. එක දරුවයි හිටියේ අම්මා තාත්තට. කෝටි ගාණක් අම්මා තාත්තට තියෙනවා. කෝටිපති දේපලක් හිමි තරුණේ. දැන් මේ දෙමාපියන් මේ බමුණු තරුණයාට කියනවා පුතේ ඔබ දැන් කලවයස හරි විවාහ වෙන්න ඕනේ කියලා. නමුත් මේ බමුණු තරුණයා මේක කල් දමමින් කල් දමමින් ඇවිල්ලා දැන් අවසානයේ මොකද කරේ අම්මලා තාත්තලා දැන් කියන දේ අහන්න නැති නිසා පුතා තීරණයකට එනවා පුතේ ඔයා කසාද බැන්දේ නැත්තම් අපි දෙන්න දිවිනසා ගන්නවා කියලා. දැන් අම්මලා තාත්තලා මේ උපක්‍රමයක් කළේ. පුතේ ඔයා විවාහ වුණේ නැත්තම් අපි දෙන්න දිවිනසා ගන්නවා කියලා. දැන් පිප්පලීට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. පිප්පලී ඒ වෙලාවේ කැමති වෙනවා හොඳයි අම්මේ තාත්තේ මම විවාහ වෙන්නම් කියලා. ඊට පස්සේ සුදුසු මනමාලියක් හොයනවා. මේ සුදුසු මනමාලිය හොයද්දි මෙන්න දැන් මනමාලියක් හම්බ වෙනවා මේ මනමාලිය තමයි බද්ද කාපිලානා බද්ද කාපිලානා කියන්නේත් නෝන කෝටිපති බමුණු පවුලක තරුණියක් දැන් ඉතින් මේ මනමාලිය බමුණ මාර්ගෙන් තෝරගෙන දැන් පිප්පලි යනවා මනමාලි බලන්න දෙමාපියන් එක්ක පිප්පලි දෙමාපියන් එක්ක මනමාලි බලන්න ගිහිල්ලා පිප්පලි මනමාලිට පෞද්ගලිකව කියනවා මට නම් මේ කාමයන් කෙරේ කිසිම කැමැත්තක් නැහැ. මම විවාහ වෙන්න කැමැත්තකින් නෙමේ මේ විවාහ වෙන්නේ. මගේ අම්මා තාත්තා මට බල කරනවා මම විවාහ නොවුනොත් ජීවිතේ නැති කරගන්නවා කියලා. ඒ වෙලාවේ බද්දකාපිලාණක් කියනවා මමත් විවාහ වෙන්න කැමැත්තෙන් නෙමේ විවාහ වෙන්නේ. මගේ අම්මා තාත්තත් මට බල කරනවා මටත් මේ කාමයන්ගේ નિසරුභාවය දැන්ලා තින්නේ. ඒ නිසා මම විවාහ වෙන්නේ මගේ කැමැත්තෙන් නෙමෙයි කියනවා. දැන් ඔන්න දෙන්නට දෙන්න ගැලපුණා. අදහස් දෙක ගැලපුණා. දැන් දෙන්නම විවාහ වෙන්නයි යන්නේ. නමුත් දෙන්නා තුලම විවාහයට කැමැත්තක් නැහැ. ඒ නිසා දෙන්නාම ඒ වෙලාවේ තීරණයක් කරනවා හොඳයි. අපි අම්මා තාත්තාගේ සතුට උදෙසා විවාහ වෙමු. තේරෙනවද? විවාහ වෙලා අම්මා තාත්තා මිය ගියාට පස්සේ අපි මේ සියලු දේ අතහැරලා ගිහිල්ලා පැවිදි වෙමු කියලා. තේරෙනවද? නමුත් මේගොල්ලෝ දැන් දන්නවා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා හමු වෙලා ඒ ගමට බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා නැහැ. දැන් ඔන්න මගුල් ගෙදර දවස. විශාල ධනයක් වියදම් කළා මහා මගුල් ගෙයක් දැන් කළා. දැන් මනමාලි කවුද? බද්ද කාපිලානා. මනමාලයා කවුද? පිප්පලි. දැන් මේ මහා මගුල් ගෙදර කරලා නෝනා දැන් මේ අම්මා තාත්තා මේ දෙන්නාට මදු සමය ගත කරන්න ඒ අමුණු ගෙදර නිවසේ තියෙන මහා මාලිගයේ තියෙන විශාලම කාමරේ සූදානම් කළා. සූදානම් කළ මුළු කාමරේම සුවඳ මලින් ඇතිරුවා. මුළු කාමරේම පළතුරු වලින් තමයි සුවඳවත් කළේ. ඒ වගේම රණින් ගෙත්තම් කරපු පාවඩ ඇඳ ඇතිරිලි උඩුවියන් දැම්මා. ඒ මදු සමය ගත කරපු මදු කුටිය නෝනා දිව්‍ය විමානයක් වගේ කියලා ධර්මයේ තියෙනවා. දැන් මේගොල්ලෝ විවාහ වෙලා සිද්ධ වෙලා දැන් මේ මදු සමය ගත කරන්න තමන්ගේ කාමරයට ආවා. ඇවිල්ලා බද්ද කාපිලානාව වාඩි කරගෙන පිප්පලි මොකද කළේ? අර මදු සයනේ හරි මැදින් ඉරක් අඳිනවා ඒ ඉරාඳ ඉන්නේ චෝක් කෑල්ලකින් එහෙම නැත්නම් කාබන් පෑනකින් නෙමෙයි. සතිය සිහිය කියන කාබන් පෑනෙන් තමයි මේ මදු සයනය මැදින් හරියටම එයා ඉරක් අඳින්නේ. ඉරක් අඳලා එයා බද්දකාපිලාන කියනවා බද්දකාපිලානා මේ ඉර මං කවදාක්වත් තරණය කරලා ඉස්සරහට එන්නේ නැහැ. ඉක්මවා යන්නේ නැහැ. බද්ධ කාපිලානා ඔබ මේ ඉර ඉක්මවා එන්න එපා කියලා. එහෙම එපා කියලා ඒගොල්ලෝ මදු සමය ගත කරපුවේ රාත්‍රියත් නොනා බ්‍රහ්මචාරීවයි ගත කළේ. තමන්ගේ සයනය මත සතිය සීය කියන පෑනෙන් ඉරක් ඇඳලා මේ දෙන්නා මේ ඉර ඉක්මෝලාවේ නෑ කවදක්වත්. මුළු ජීවිත කාලෙම අම්මා මැරෙනකම්ම එක ගෙදර එක විවාහ ජීවිතයක් ගත කළා හැමෝම හිතනවා මේගොල්ලෝ විවාහ ජීවිතයක් ගත කරනවා කියලා. නමුත් මේ දෙන්නා අතින්වත් කවදාක ස්පර්ශ කළේ නැහැ. එතකොට එහෙම කරලා අම්මා තාත්තා මැරෙනවා. මැරුණාට පස්සේ දැන් දෙන්නා එක චිත්තයකින් දෙපාරක් හිතුවේ නැහැ. එක චිත්තයකින් සියලුම දේපල අතහරිනවා. කහ දුඹුරු පාට වස්ත්‍රයක් ඇඳගෙන මේ දෙන්නම බමුණු ගෙදරින් පිට වෙනවා. අයිමත් හැරිලවත් බැලුවේ නැහැ දීපලදිය. මේ කියන්නේ කාශ්‍යප මහරහතන් වහන්සේගේ සුපටිපන්න ගුණය. එතකොට මේ දෙන්න හැරිලවත් බැලුවේ නැහැ. දැන් මේ දෙන පාර දිගේ යන්න යනවා අනාථයෝ දෙන්නෙක් වගේ. දැන් මෙහෙම යද්දී දෙමන් හන්දියක් හම්බ වෙනවා. ඒ දෙමන් හන්දියේදී දෙන්න නවතිනවා දෙමං හන්දිය මැද්දේ. නැවතිලා පිප්පලි බද්ධකාපිලානට කියනවා බද්ධකාපිලානා අපි සංසාරයේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ විදියට එකිනෙකා හමු වෙලා එකිනෙකාට ආදරය කරමින් එකිනෙකා විවාහ කරගෙන එකිනෙකාට දරුවෝ හදාගෙන අපි සංසාරයේ කල්ප සියක් කෝටි ගානක් අපේ ආදර බැඳීම ගලාගෙන ආවා. නමුත් බද්ධකාපිලානා අපි මේ මොහොතේ වෙන් වෙන්න ඕනේ. මේ වෙන් වෙනවා කියන්නේ මේ සාරා සංක කල්ප ලක්ෂ ගානක ආදර බැඳීමක් මේ වෙන් කරගන්න හදන. මේගොල්ලෝ ඒසා ඈතින් ඉඳන් පෙම්වතුන් හැටියට විවාහක හැටියට ගලාගෙන ආවා පටිච්චසමුප්පන්න. මේ දැන් පිප්පලී කියනවා බද්දකාපිලානා සංසාරේ ආවා වූ මේ දීර්ඝ ගමනට අපි සමු දීලා අපි දැන් වෙන් වෙන්න ඕනේ. ඒ නිසා බද්දකාපිලානා ඔබ මේ පැත්තට යන්න. මම මේ පාරේ යනවා කියලා දැන් යනවා. දැන් මේ යන්නේ බුදුරයන් වහන්සේ හොයාගෙන නමුත් කොහේ ඉන්නවද කියලා මේගොල්ලෝ දන්නේ තාම දැකලත් නැහැ. එතකොට දැන් මේ දෙන්නා තීරණයක් අරගෙන මේ විදියට දෙන්නා දෙපැත්තට මහපාරදි වෙන් වෙනකොටම නෝනා මහ පොළොව කම්පා වෙනවා. මහ පොළොව කම්පා වෙනවා. මහ පොළොව සෙලවෙනවා. හෙල්ලුම් කනවා. මෙතනදී මේ මහ පොළොව කම්පා වෙනවා කියන භූමි කම්පාවක් වෙනවා කියන කාරණේ නෙමෙයි ඈ. මහ පොළොව කම්පා වෙනවා කියන්නේ පින්වතුන්ලාට පැහැදිලිව දකින්න පුළුවන් දෙයක් තමයි ඔබලා දකින්න ඇති සමහරලාට හයියෙන් අකුණු ගහලා හයියෙන් ගොරවලා හයියෙන් විදුලි කොටනකොට මේ මහ පොළොවත් හෙල්ලෙනවා. ඒතර මේ මහ පොළොව කම්පා වෙනවා කියන්නේ මෙවැනි කම්පා වීමක්. සතර මහා ධාතුවේ කම්පා වීමක්. නැතුව භූමි කම්පා වෙනවා වගේ මහ පොළොව පෙරලෙන්නේ නැහැ. ඒ වගේ දැන් මහ පොළොව කම්පා වෙනවා මේ දෙන්නගේ වෙන්වීම. මොකද මේ සාරා සංක කල්ප ලක්ෂ ගානක ආදරේ බැඳීමක් මේ වෙන් වෙන්නේ. මේක වෙනකොට පොළොව කම්පා වෙනකොට බුදුරජාන් වහන්සේ දකින්න ඇයි මේ පොළොව කම්පා වුනේ කියලා. එතකොට බුදුරජාන් වහන්සේ දිවසින් දකිනවා මේ පොළොව කම්පා වුනේ මේසා දීර්ඝ ආදර බැඳීමක් මෙන්න මේ පිප්පලීත් මගේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ දූතාංගධාරී භික්ෂූන් හැටියට අග්‍රස්ථානයට පත්වෙන කාශ්‍යප මහරහතන් වහන්සේත් ඒ වගේම මගේ භික්ෂුණී ශාසනයේ పూర్වේ නිවාසානුස්සති ඥානය අතින් ඉහළම තැනටපත් වෙන බද්ද කාපිලානා රහත් භික්ෂුණියත් පැවිද්ද උදෙසා වෙන් වුණායි කියන කාරණේ දකින්න. දැකලා දැන් දෙන්න දෙපැත්තට යනවා. දැන් දෙන්නගේ ආයමත් මොන ගිහිමක් නැහැ. දැන් ඊට පස්සේ මෙහෙම යද්දි යනකොට යනකොට යනකොට දවසක් දෙකක් තුනක් යන්නේ නැති. යනකොට පිප්පලීට පේනවා ඈත ගසක් මුල දාස් ගානක් වට කරගෙන ධර්මය දේශනා කරනවා. නමුත් මේ ඉස්සෙල්ලා බුදුරයන් වහන්සේව පිප්පලී දැකලා නැහැ. නමුත් තාම මේ කිට්ටුවට ගිහිල්ලා නැහැ. මේ ඡායාව ඈත පේන්නේ. ඒ පේනකොටම නෝනා අර බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ඒ බුද්ධ අසිරියෙන් පිප්පලී අඳුන ගන්නවා මේ නම් අනිවාර්යම බුදුරයන් වහන්සේ කියලා. තාම දැකලා නැහැ ඇඳුරු නමුත් අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් තුලින් හිතනවා අනිවාර්යයෙන්ම මේ නම් බුදුරයන් වහන්සේමයි කියලා. ඒ තීරණයට ආපු තැනදිම එයා බිම නිදා ගන්නවා. දැන් මෙච්චරලා කකුල් දෙකෙන් ඇවිදගෙන ආවේ. දැන් පිප්පලී බිම නිදාගත්තා. එයා අනිවාර්යයෙන්ම දකින වෙලාවේ මේ තමයි බුදුරජාන් වහන්සේ කියන දැන බිම නිදාගන්නවා. නිදාගෙන බිම බඩගාගෙන දොහොත් මුදුන් දීලා සාදුකාර දෙමින් තමයි බුදුරජාන් වහන්සේ ළඟට එන්නේ. කකුල් දෙකෙන් නෙමෙයි ඉන්නේ, ඇවිදගෙන නෙමෙයි ඉන්නේ. බිම බඩගාගෙන එන්නේ. මේ අතපය තුවාල කරගෙන හීරගෙන තමයි බුදුරජාන් වහන්සේ ළඟට එන්නේ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. ඒ වන්දනා කරන වෙලාවේ බුදුරජාන් වහන්සේ කියනවා මම සම්මා සම්බුද්ධත්වයට පත් නොවි මේ පිප්පලීගේ වන්දනාව පිළිගත්තනම් මගේ හිස හත්කඩකට පුපුරනවා කියලා. මොකද ඒ තරම් පිප්පලීගේ සද්ධාව බලවත්. පිප්පලීගේ සද්ධාව බලවත් එතනදී අන්න උතුම් පැවිදි උපසම්පදාව ලබලා නොනා දවස් 7ක් ඇතුළත 7 වෙනි දවසේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සූත්‍රයකින් දේශනා කරනවා මම ගිහි පින්වතුන්ලාට ණය වෙලා පින්ඩපාතේ වැළඳුවේ දවස් 7යි කියලා. මෙතන හරි සියුම් ධර්මයක් තියෙනවා අපිට මතු කරලා ගන්න වර්තමාන සංගය හැටියට. ඒ කියන්නේ උතුම් රහත් ඵලයටපත් වෙන තාක්කල් අපේ පින්ඩපාතේට අපි දශමේක හරි ණයකාරීත්වයක් තියෙනවා. දශමේක හරි ණයකාරීත්වයක් තියෙනවා. මොකද එහෙම නැත්නම් කාශ්‍යප මහරහතන් වහන්සේට එහෙම ධර්මයක් කියන්න අවශ්‍ය නැහැ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා සූත්‍රගත ධර්මයක් මේක මම ගිහි පින්වතුන්ලාට ණය වෙලා පින්ඩපාතේ වැළඳුවේ දවස් 7යි කියලා. එතකොට දැන් බලන්න මේ මොකක්ද මේ මං කිව්වේ? මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සුපටිපන්න ගුණය. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සුපටිපන්න ගුණය. එතකොට මේ සුපටිපන්න ගුණය තුලින් තමයි උජුපටිපන්න ගුණය සකස් වෙන්නේ. එතකොට මේ ශ්‍රේෂ්ඨ අත්හැරීම නිසා මේ කාමයන්ගේ නිසරුභාවය දැකීම නිසා මදු සම 29 දවසේ මදු රාත්‍රියේ භ්‍රමචාරීව ජීවත් වුණේ. ඊළඟට සකස් වෙන්නේ මොකද්ද? උජුපටිපන්න ගුණය. උජුපටිපන්න ගුණය කියන්නේ මොකද්ද? සැබෑ ඍජු මාර්ගය. සැබෑ ඍජු දුක තුනී කරන දුක නිවන මාර්ගය, තෘෂ්ණාව ප්‍රහීන කරන මාර්ගය වෙන ආරෂ්ඨාංගික මාර්ගය ගමන් කරනවා. උජුපටිපන්න ගුණය. ඒක තමයි උජුපටිපන්න ගුණය කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරනවා. එතන ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නේ ඇයි? තෘෂ්ණාව ප්‍රහීන කරන, දුක නිරෝධය කරන මේ ලෝක ධාතුව තිල තියෙන එකම එක මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය. එතකොට මේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරා උජුපටිපන්න ගුණය සකස් වුණා. ඒ නිසාම දැන් ඊළඟට සකස් වෙන්නේ මොකද්ද? ඥායපටිපන්න ගුණය. ඥායපටිපන්න ගුණය කියන්නේ මොකද්ද? එයා ආරෂ්ඨාංගික මාර්ගය තුල තුල ගමන් කරලයිම භික්ෂුව සම්මා සති සම්මා සමාධිය තුලින් මේ මුළු ආරෂ්ඨාංගික මාර්ගෙම විදර්ශනා නුවණින් දැකලා සම්මා ඥාන සම්මා විමුක්තිය සාක්ෂාත් කරගන්නවා. දැන් එයා සම්මා ඥාන සම්මා විමුක්තිය සාක්ෂාත් කරගත්තේ කුමක් නිසාද? ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම නිසා. අනඥාය පටිපන්න ගුණේ දැන් එයා ඒ සම්මා ඥාන තුලින් මොකද දකින්නේ? එයා චතුූපපාත ඥානයන් දකිනවා. పూర్වේ නිවාසානුස්සති ඥානයන් දකිනවා. දිව්‍ය චක්කු දිව්‍ය ශෝත ඥානයන් දකිනවා. සෝවාන් සකුරුදාගාමි අනාගාමි ඥානයන් එයා දකිනවා. තමා තුළින් මේ ඥාය පටිපන්න ගුණ ඇති කරගන්න. එතකොට ඥාය පටිපන්න ගුණ ඇති කරගත්තේ කුමක් නිසාද? උජුපටිපන්න ගුණේ නිසා. උජුපටිපන්න ගුණය ඇතිකරේ කුමක් නිසාද? සාමීචි පටිපන්න ගුණය නිසා. යම් කෙනෙක්ගේ සාමීචි පටිපන්න ගුණය දුර්වල නම් අනිවාර්යයෙන්ම උජුපටිපන්න ගුණය දුර්වල වෙනවා. මොකද එයා කාමයේ නිසරුභාවය දැකලා නැහැ. උජුපටිපන්න ගුණය දුර්වල වුණ තැන සම්මා ඥාන සම්මා විමුක්ති ගැන අපි කතා කරලා වැඩක් නැහැ. ඒතකොට මේ ඥාය පටිපන්න ගුණය සකස් කරගත්ත කෙනා ඊළඟට මොකද කරන්නේ? සාමීචි පටිපන්න ගුණය සකස් කරගන්නවා. සාමීචි පටිපන්න ගුණය කියන්නේ මොකද්ද? තමා සීලය තුල ශක්තිමත් වෙනමින් සීලේ ආනිස ආනිසංස ලෝකයාට කියනවා. තමා සමාධිය තුල ශක්තිමත් වෙමින් සමාධියට මාර්ගය ලෝකයාට කියනවා. තමා ප්‍රඥාව තුල ශක්තිමත් වෙමින් ප්‍රඥාව ලබා ගැනීමේ මාර්ගය ලෝකයාට කියනවා. තමා ආර්යෂ්ඨාංගික මාර්ගය තුලින් ශක්තිමත් වෙමින් ආර්යෂ්ඨාංගික මාර්ගයට අදාළ ධර්මයන් ලෝකයාට කියනවා. තමා සුපටිපන්න ගුණය තුල ශක්තිමත් වෙමින් කාමයන්ගේ නිසරුභාවය සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ආලෝකයට කියන. දැන් මේක තමයි සාමිච්චි ප්‍රතිපන්න ගුණය. දැන් ඒතර බලන්න සුපටිපන්න ගුණය නිසා උජුපටිපන්න ගුණය ඇති වුණා. උජුපටිපන්න ගුණය නිසා ඥායපටිපන්න ගුණය ඇති වුණා. ඥායපටිපන්න ගුණය නිසා සාමීචිපටිපන්න ගුණය ඇති වුණා. එයා ධර්මයේ තුල ජීවත් වෙමින් ධර්මයේ තුල ගමන් කරමින් ධර්මාබෝධය ලබමින් ඒ ලැබුවා වූ අවබෝධය තුල ඉඳගෙන ලෝකයාට ධර්මයේ දේශනා කරනවා. බුදුරජාන් වහන්සේගේ සූත්‍රගත ධර්මයට අදාළව ධර්මයේ දේශනා කරනවා. බුදුරජාන් වහන්සේගේ සූත්‍රගත ධර්මයේ විවරණය කරමින් ධර්මයේ දේශනා කරනවා. අන සාමීචිපටිපන්න ගුණය. එතකොට මේ ගුණයන් හතර නිසා මොකක්ද ඊළඟට සිද්ධ වෙන්නේ? මේ ලෝ ලෝකේ ශේෂ්ඨම පුද්ගලයින් අට දෙනා බවට සංඝයා පත්වෙන. ශේෂ්ඨම පුද්ගලයින් අට දෙනා කියන්නේ කවුද? සද්ධානුසාරී, ධම්මානුසාරී, සෝවාන් ඵලය ඊළඟට සකුරුදාගාමී මාර්ගය, සකුරුදාගාමී ඵලය, අනාගාමී මාර්ගය, අනාගාමී ඵලය, රහත් මාර්ගය රහත් ඵලය. එතකොට මෙන්න මේ ශේෂ්ඨ පුද්ගලයන් අට දෙනාම ඉන්නේ කොතනද? මේ තියෙන ශ්‍රේෂ්ඨ ගුණයන් හතර තුල. සංඝයා කියන ශ්‍රේෂ්ඨ ගුණයන් හතර තුලයි අර මුල් ගුණයන් හතර නිසා මෙන්න මේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනා බවට සංඝයාපත් වෙනවා. එතකොට මේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනා කියලා කියන්නේ කවුද? මේ ලෝකේ ඉන්න සක්‍රයාද සක්විති රජුරුවද රටේ නායකයාද කවුද? ඒ සියල්ලටම වඩා මේ පුද්ගලයන් අට දෙනා ශ්‍රේෂ්ඨයි. මොකද අරසා ගුණයන් හතරක් නිසායි මේ ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ. එතකොට මේ ශ්‍රේෂ්ඨභාවය නිසාම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආහුණෙය්‍යෝ පාහුණෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ කියලා. එතන ආහුණෙයෝ පාහුණෙයෝ ගුණය කියලා කියන්නේ සංඝයාගේ මේ ශේෂ්ඨ ගුණයන් නිසා සංඝයා මේ ලෝක ධාතුවේ ඉන්න ශේෂ්ඨම පුද්ගලයන් අට දෙන නිසා අපි සංඝයා ආරාධනයකින් වැඩියක් ආරාධනයකින් තොරව ආගන්තුකව වැඩියක් දුර සිට වැඩියත් ළඟ සිට වැඩියත් අපි ඒ සංඝයාව ගෞරවයෙන් සද්ධාවෙන් යුතුව පිළිගන්නවා. දැන් අපි ඈත ගම්මාන වලට සමහර වෙලාවට ගම්මාන වලට ගියාම ඒ ගම්මානක ගෙදරකට අපි වැඩියාම කවදාක්වත් ඒගොල්ලෝ අපෙන් හැඳුනුම්පත ඉල්ලන්නේ නැහැ. ඔබ වහන්සේගේ නම ගම මොකද්ද කියලා අපිට අහන්නේ නැහැ. ඒගොල්ල මොකද කරන්නේ? ගෙදරකට වඩින වෙලාවේ ඒගොල්ලෝ ගෙදර අල්මාරියයි අරින්නේ මුලින්ම. ඒ ගොවි ගෙවල් වල දුප්පත් ගෙවල් වල එක සුදු සරමයි මේ මහත්යට තියෙන්නේ. ඒ සරම තමයි මගුල් ගෙදර අඳින්නේ කියලා අල්මාරියේ නවල තියෙනවා. ඒතර මේ අල්මාරියේ නවල මගුල් ගෙදර අඳින්න තියෙන සුදු සරම තමයි ගෙනල්ලා පුඩුවට දාන. ඒතකොට ගමනක් මගුල් ගෙදරකට යන්න තියෙන සාරිය තමයි ගෙනල්ලා පාවඩයකට එලන්නේ. අග්‍රම දේ දෙනවා. උතුම්ම දේ දෙනවා. පිරිසිදුම දේ දෙනවා. ප්‍රණීතම දේ දෙනවා. ඇයි ඒ සංඝයා මේ ලෝකේන ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනා ආහුනේයෝ පා දක්කිනයෝ කියන්නේ සියලුම ලැබීම් වලට ඉහළම සුදුස්සායවිල්ලා මහා සංඝයාමයි. එනිසා නිරේතුරුවම සංඝයාගේ ගුණයන් දකින්න. සංඝයාගේ ගුණයන් දැකලා මේ ආහුණෙය්‍ය ගුණය, පාහුණෙය්‍ය ගුණය, දක්ඛිනෙය්‍ය කියන මෙන්න මේ ගුණයන් තුන තුල ඉඳගෙන සංඝයාට දැක්විය යුතු ගෞරවයන් දක්වන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොට දැන් අපි දකිනවා සමහර වෙලාවට දාන ගෙදරක් තිබ්බොත් ඒ දාන ගෙදර ස්වාමින්වහන්සේලා වඩිනවා. නමුත් කකුල් හොදන්න තියෙන මේ පුංචි පරණ වාදනයක තමයි වතුර ටික. එහෙම නැත්නම් මට මතකයි මං එක්තරා ගම්මානයක පින්ඩපාතේ වැඩිද්දි මේ පුංචි ගෑනු දරුවෙක්ගේ පරණ ගවුමකින් තමයි මගේ කකුල් දෙක පීරන්නේ. ඇයි ඒ ආහුනේ යෝ පාහුනේ යෝ දක්ෂිනේ යෝ ගුණේ අඳුරන්නේ? නැහැ. ඒකට පරණ ගවුමක් මට තේරුණා මේක මේ පරණ ගවුමක් කියලා. නමුත් ඒකෙන් තමයි කකුල් දෙක පිස්සදාන්නේ. මොකද ඒ අවබෝධයේ සංඝයා කියන ගුණයන් දකින්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම සංඝයාත් එක්ක කටයුතු කරද්දී සංඝයාත් එක්ක සංඝයාට පූජාවන් පවත්වද්දී අග්‍රම දේ, ප්‍රණීතම දේ, ඉහළම දේ, පිරිසිදුම දේ ගන්න. නේ දැන් මට මතකයි දිහි කාලවල වල දාන ගෙවල් බණ ගෙවල් තියෙනවා දාන ගෙදර ලං වෙනකොට බණ ගෙදර ලං වෙනකොට අපි පිරිවට හොයනවා නේද පිරිවට කියන්නේ මොකද්ද පරණ සුදු රේදි එතකොට මේ පිරිවට අපි සමහරට ලොන්ඩරියට ගිහිල්ලා ඒ කාලේ ගන්න. එතකොට මේ පිරිවටේමයි සමහර විට මරණ ගෙදර දවසේ පාවඩේටත් දාන්නේ. පාවඩේ දාලා හොදලා තමයි තියන්නේ. එතකොට මේ පිරිවටේ තමයි අපි ඇඳ ඇතිරිඩි වලට නැත්තම් පාවඩ වලට ඔක්කොමටම අපි හෙලන්නේ. එතකොට ඒක සුදුසු දෙයක්ද සංඝයා කියන ගුලේන ගැලපෙනවද? ගැලපෙන්නේ නැහැ. මොකද අපි දකිනවා සමහර දුප්පත් ගෙවල් වල අර අල්මාරියේ නවලා තියෙන සරම ගෙනලා තමයි අපිට දාන්නේ. ඒ සංඝයා කෙරෙහි තියෙන ගුණයන් කෙරෙහි තියෙන විශ්වාසය නිසා ඉහළම දේ උතුම්ම දේ අපි දෙනවා. ඒ නිසා නිරේතුරුවම සංඝයා උදෙසා දාන ගෙදරක් වේවා, බණ ගෙදරක් වේවා, පිරිත් ගෙදරක් වේවා, ඒ අවශ්‍ය ඇතිරිලි වේවා සියලුම සකස් කරන්නේ පිඟංකෝප්ප වේවා හැම දෙයක්ම ඉහළම දේ ගන්න. පිරිසිදුම දේ ගන්න. හොඳම දේ ගන්න. ඒවා කොතනකවත් දුර්වල කරන්න එපා. මොකද මට මතකයි මං එක්තරා ගෙදරක ගියා. ඒක ගම්මානෙක තියෙන ගෙදරක්. මාව අඳුරන්නේ නැහැ. ම කවුරු කියලා දන්නේ නැහැ. මං ඒ ගෙදරට දානෙකට වැඩියට පස්සේ ඒ ගෙදර කකුල් දෙක සෝදලා ගේ ඇතුළට ගනිද්දි නෝනා පාවඩයක් කෙලලා තිබ්බා. නමුත් ඒ ගෙදර හිටියේ තරුණ ජෝඩුවක්. තරුණ දෙපළක් හිටියේ. නමුත් මං අර පාවඩේට කකුල තියෙනකොට මං දැනගත්තා ඒ පාවඩේ නෝනා අර ගෙදර නෝනාගේ මගුල්සාරිය. අර ගෙදර නෝනාගේ සුදු පාට මගුල්සාරිය. ඒතර බලන්නේ තමන්ගේ මගුල් සාරිය සංඝයාට පාවඩයක් ඇටියට එළුවේ කුමක් නිසාද? සංඝයාගේ ආහුණෙය, පාහුණෙය, දක්ඛිනෙය කියන ගුණය දකින නිසා. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද ඒ වෙලාවේ ඒ gedara අය මාව භික්ෂුවක් හැටියට අඳුනගෙන නෙමෙයි කලේ. කවුරු ඒ gedette වැඩියත් ඒකේ ස්වභාවය ඒකයි. තේරෙනවද? ඒතර බලන්න ඒ gedara ඉන්න නෝනා තමන්ගේ මගුල් ගෙදෙට්ට තමයි ඒ සාරිය ගත්තේ. එතකොට ඒ සාරිය ගන්න සමහර විට රුපියල් 20000ක් වැය වෙන්න ඇති. නමුත් ඒ රුපියල් 20000ක් වැය කරලා සාරිය අරගෙන මගුල් ගේ දවසේ මනාලියක් හැටියට ඒක ඇඳා. නමුත් ඒ ඇඳගත් සාරිය දැකලා එයත් කාමච්ඡන්දයක් නැති කරගත්තේ ඒ සාරිය ඇඳන් ඉන්නවා දැකපු මගුල් ගෙදර ආපු හැමෝම සකස් කරගත්තේ මොකද්ද? කාමච්ඡන්දය. පංච නීවරණය සකස් කරගත්තා. එයාත් සාරිය ඇඳලා සාරියේ හැඩ බැල බැල සාරියේ වර්ණය බල බල එයත් කාමච්ඡන්දයක්මයි ඇති කරගත්තේ. ඒ මනම කුමාලිය දැක්ක හැම කෙනෙක්ම ඒ සාරිය දැකලා කාමච්ඡන්දයක්මයි කාමච්ඡන්ද කියන්නේ මොකද්ද? අකුසලයක්. ඒතර බලන්න රුපියල් 20000ක් සාරියට වැය කරලා මගුල් ගෙදර දවසේ ඒ සාරිය නිතා ඇති කරගත්තේ කාමච්ඡන්දයක් අකුසලයක් පමණක්මයි. නමුත් ඒ සාරිය ඒ දරුවා මහා සංඝරත්නයේට පාවඩයක් කරලා දාද්දිනෝනා ඒ සාරිය වෙනුවෙන් වැය කරපු රුපියල් 20000ට සැබෑම වටිනාකම ඒ දරුවා ගත්තා. සැබෑම වටිනාකම එදයි ඒ දරුවා ගත්තේ. නමුත් අර සාරිය මගුල් ගෙදර දවසේ ඇන්ද දවසේ රැස්කලේ කාමච්ඡන්දයක් විතරක්මයි පංච නීවරණයක් විතරක්මයි. නමුත් ඒ අල්මාරිය ඇතුලේ තියෙන සාරිය අරගෙන මහා සංඝරත්නයට සංඝයාගේ ගුණයන් කෙරෙහි විශ්වාසයෙන් පාවඩයක් කළා දාත් දිනෝනා රුපියල් 20000ක්ද සාරියට වැය කළේ රුපියල් ලක්ෂ ගානක ප්‍රතිලාභයක් එයා ගත්තා. ඒ දරුවා මැරෙන වෙලාවට මහා සංඝරත්නයට එළුවේ පාවඩේ 100ට ආවොත් නෝනා මහා යස ඉසුරු සම්පත් තියෙන මහා ධන කුවේර පවුලක තමයි උප්පත්තිය ලබන්නේ. ලබන අර 20000ට දෙන්න තියෙන ශ්‍රේෂ්ඨම ලාභයේ ප්‍රතිලාභය දුන්නේ මගුල් දවසේ සාරිය ඇඳලාද මහා සංඝරත්නයේ පාවඩයක් කළා දාලාද? එහෙනම් සංඝයා අරමුණු කරගෙන පින්කම් වලදී ඔබ පිරිවට හොයන්න යන්න එපා. අල්මාරියේ තියෙන මගුල් සාරිය අරන් දාන්න. ඒ මගුල් සාරියට දෙන්න තියෙන පුතේ සැබෑම වටිනාකම දුන්නා වෙන්නේ එදාට. එතොට මේ මොකක්ද අපි මේ දැක්කේ සංඝයාගේ තියෙන්න්න වූ ආහුනෙයෝ පාහුනෙයෝ දක්කිනෙයෝ ගුණේ. මේ ගුණයන් නිසා අංජලි කරණීය ගුණය සකස් වෙනවා දෙවියන් බ්‍රක්්මයින් වඩිනවා. මනුෂ්‍යයෙන් දෙවියන් බ්‍රක්්මයින් සංඝයාට වඳිනවා. බුදුරජාන් වහන්සේ කියනවා යම් භික්ෂුවක් පැවිදි වෙන්නේ වෙන වෙලාවේ දෙවියෝ සතුටු වෙනවලු මෙන්න මේ භික්ෂුව මාරයාත් එක්ක සටනකට සූදානම් වෙනවා කියලා. පැවිදි වෙන වෙලාවේ දෙවියෝ කතිකා වෙනවා මෙන්න මේ භික්ෂුව මාරයාත් එක්ක සටනකට සූදානම් වෙනවා කියලා. එයා පැවිදි වෙලා සතර සටිපට්ඨාන ධර්මයන් පුහුණු කරනකොට ඒ දෙවියෝ සතුටු වෙනවලු මෙන්න මේ භික්ෂුව මාරයාත් එක්ක සටන් කරනවා කියලා. එයා සතර සටිපට්ඨානය තුල ජීවත් වෙලා එයා සත්‍ය අවබෝධ කරන වෙලාවේ සතුටු වෙනවලු මෙන්න මෙයා මාර්යා පරාද කළා කියලා. ඒ වගේ දෙවියන් බ්‍රහ්මයින් මිනිස්සෙයින් මේ උතුම් සංඝයා කියන ගුණයන්ට එතකොට මේ සියලුම ගුණයන් නිසා සංඝයා මේ ලෝක ධාතුවේ තියෙන පින්කෙත වෙනවා. පින්කෙත කියන්නේ මොකද්ද? යමක් වපුරලා වැඩිම අස්වන්නක් ගන්න කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඔබ 20 කිලෝ එකක් වැපුරුවොත් ඒ 20 කිලෝ එක නිසා ඔබට 20 කිලෝ 25ක් අස්වැන්න හැටියට ගන්න පුළුවන්. මුං කිලෝ එකක් වැපරුවොත් ඒකේ අස්වැන්න හැටියට මුං කිලෝ 25ක් ගන්න පුළුවන්. එතන තියෙනවා යම් සීමාවක්. නමුත් සංඝයා කියන පින්කෙතේ ඔබ ඇට අබ ඇට එක දෙයක් පැලකොලොත් පුතේ එයින් ලැබෙන්නා වූ විපාකය මෙපමණයි කියලා අපිට කියන්න බෑ. මෙපමණයි කියලා අපිට කියන්න බෑ. එක ඉඳුල් බත් කටක් පූජා කරලා ඒ ඉඳුල් බත් කට සංඝයාගේ ගුණයන් අරමුණු කරගෙන සංඝයාට පූජා කරලා මැරෙන වෙලාවේ පින උපාදානය කරගෙන කල්ප ගණන් සස්්‍රීක දිව්‍යසපවින්ද දෙවිවරු ඉන්න. එනිසා නිරේතුරුවම මේ සංඝයා කියන පින්කෙත ඇසුරු කරද්දී හැම වෙලාම පන්සලට යද්දි ආරන්නට යද්දි සංඝයා බලන්න යද්දී අබ ඇටේක දෙයක් කරි අරං යන්න. කුමකටද පැළ කරගන්න. තේන අබ ඇටයක හරි දෙයක් අරන් යන්න මොකද ඔබ මේ යන්නේ මේ ලෝක ධාතුවේ තුල තියෙන ශ්‍රේෂ්ඨම පුණ්‍ය කෙත දකින්නයි. එතනදී ඔබ දකින්න ඕනේ නෑ නෑ අපේ පන්සලේ ස්වාමීන් වහන්සේ පුණ්‍ය කෙතක් වෙන්නේ කොහොමද කියන කාරණේ ඔබ හිතන්න යන්න ඕනේ නැහැ. මෙතන සංඝයායි අරමුණු කරගන්නේ. සංඝයා අරමුණු කරගෙන සංකේතය සංඝයා අරමුණු කරගෙන තමයි අපි ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ ගැන පෞද්ගලිකව හිතන්න යන්න ඕනේ නෑ. ස්වාමින් වහන්සේලා සමග කරන සෑම කටයුත්තකදීම සංඝයා අරමුණු කරගෙන මේ මේ ලෝක ලෝකේ ජීවත් වෙන ශේෂ්ඨම පුණ්‍ය කෙත කියන අරමුණ තුල ඉඳයි අපි එතෙන්ට යන්නේ. දැන් ඒතකොට මොකද්ද මේ අපි දැක්කේ? සංඝයාගේ ගුණයන්. ඒතකොට මේ සංඝයාගේ ගුණයන් නිරේතුරුව හිතනකොට, දකිනකොට, මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? සංඝයාගේ ගුණයන් කෙරේ හිත ඍජුව පවතිනවා. සැලෙන්නේ නැහැ. දැන් සුපටිපන්න ගුණය ගැන ඔබලාට අවිශ්වාසයක් නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මුගලන් මහරහතන් වහන්සේගේ රාහුල මහරහතන් වහන්සේගේ ආනන්ද මහරහතන් වහන්සේගේ සුපටිපන්න ගුණය ගැන ඔබලාට සැකයක් නැහැ ඒක විවෘතයි තේන ඒ සුපටිපන්න ගුණය ගැන විවෘත්තයි. එනිසා නිරේතුරුවම නෝනා මේ ගුණයන් මෙනෙහි කරනකොට සච්ඡායනය කරනකොට නුවනින් දකිනකොට අන්න මොකද වෙන්නේ සංගානුස්සතිය කෙරේ හිත ඍජුව පවතිනවා. ඒ ඍජුව පවතින හිත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංසිඳෙනවා. සංසිඳනවා කියන ධර්මයේ පස්සද්ධිය සකස් වෙනවා. ධර්මයේ පස්සද්ධිය සකස් වුණා වූ හිත සමාධිමත් භාවයට පත් වෙනවා කියලා කියනවා. දැන් මම මේ දේශනා කරන්නේ දේවතානුස්සතිය යන මාර්ගය. ඉස්සෙල්ලාම බුද්ධානුස්සතිය තුලින් හිත සමාධිමත් හිතක් කරගන්නවා. ඊළඟට ධම්මානුස්සතිය තුලින් සමාධිමත් හිතක් ඇති කරගන්නවා. ඊළඟට සංඝානුස්සතිය තුලින් සමාධිමත් හිතක් ඇති කරගන්න. එතකොට දැන් හතරවෙනුව බුදුරජාණන් වහන්සේ කියනවා සීලානුස්සතිය තුලින් සමාධිමත් හිතක් ඇති කරගන්න කියලා. ඒ කියන්නේ සීලානුස්සතිය තුලින් කොහොමද කරන්නේ? එයා නිරේතුරුවම සෑම උදෑසනකම සිල්පද පහ සමාදන් වෙනවා. සිල්පද පහ සමාදන් වෙලා දිවිහිමියෙන් S2 වගේ සිල්පද පහ ආරක්ෂා කරගන්න. සිල්පද පහ ආරක්ෂා කරලා ඒ ආරක්ෂා කළා වූ සීලයා නිරේතුරුවම ආවර්ජනය කරනවා. තේරෙනවද? අපි ගෙදර කොහේ හරි ගියාම ගෙදර ඉන්න දරුවා ගැන සිහිපත් කරනවා වගේ බිරිඳ ගැන ගැන සීපත් කරනවා වගේ නිරේතුරුවම මම මේ සිල්පද පහ ආරක්ෂා කළා මේ සිල්ය නිසා මට මේ සංස්කාරයන් ජීවිතයට එකතුනා කියලා දකින්න. මේවැ සංස්කාරයන් නුවණින් මෙනෙහි කරන්න කියනවා. දැන් සිල්පද පහ සමාදන් වෙලා හරියට ආරක්ෂා කරන කෙනාට ලැබෙන සංස්කාර මොනවද? එයා නිරේතුරුවම ජනප්‍රියභාවයට පත් වෙනවා. එයා නිරේතුරුවම ඕන සභාවක් ඉදිරියට නොබියව යනවා. එයා නිරේතුරුවම සිහිමුලා නොවී මැරෙනවා. එයා නිරේතුරුවම සුගතියේ ඉපදෙනවා. මේ සීලය රැකීම නිසා ලැබෙන්නා වූ සංස්කාරය. කවුරු සිල් රකින කෙනාට බියක් ඇති කරගන්න එයා බිය වෙන්නෙත් නෑ කවුරුත් එයා කරේ බිය ඇති කරගන්නේ නැහැ. එතකොට මේ සීලේ සංස්කාරයන් නුවණින් දකිනවා. සමාජයේ ජනප්‍රිය චරිතයක් තියෙනකොට ඒ ජනප්‍රිය චරිතය තුලින් එයා දකින ජනප්‍රිය චරිතය නෙමෙයි සීලයයි. මොකද සීලේ ඵලයක් තමයි මේ ජනප්‍රිය චරිත කියන්නේ. සමාජය තුළ නොබියව ජීවත් වෙන කෙනෙක් දකිනවා නම් එයා නොබියව ජීවත් වෙනවා කියලා නෙමේ දකින්නේ. ඒක සීලේ ඵලයක් හැටියට එයා දකින්නේ. තේන? ඒ වගේ නිරේතුරුවම මේ සීලේ ආනිසංශයන් නුවණින් දකිනවා. ඒ සීලේ ආනිසංශයන් කෙරෙහි ඡන්දය කැමැත්ත ඇති කරගන්න. තේන? දැන් භික්ෂුවක් හැටියට මේ මොහොතේ මටත් පුංචිෝ ජනප්‍රියභාවයක් තියෙනවා. නමුත් මේ ජනප්‍රියභාවය කියන්නේ මොකද්ද? සීලේ ආනිසංශය. පෙර ජීවිතේ හෝ මේ ජීවිතේ සීලේ ආනිසංසයක් ජනප්‍රියභාවය කියන මට මේ කාටත් පොදුයි. නමුත් මේ ජනප්‍රියභාවය නිත්‍යද අනිත්‍යද? හෙට දවසේ මට වඩා විස්තරාත්මකව ධර්මයේ කියන ස්වාමින්වහන්සේ කෙනෙක් බිහි වුණොත් මට මොකද වෙන්නේ? ඈ එච්චරයි නේද? ඒක තමයි සීලේ සංස්කාර නිත්‍යද අනිත්‍යද? එහෙනම් මේ ලබන්නා වූ සංස්කාරය පුතේ සංස්කාරයක් මේ සංස්කාරය අනිත්‍ය වූ ධර්මයක්. තේන. එතකොට නිරේතුරුව මේ සීලේ ආනිසංස මෙනෙහි කරමින් සීලේ ආනිසංස කෙරෙහි ඡන්දය ඇති කරමින් සීලය ආවර්ජනය කරනකොට අන්න බුදුරජාණන් වහන්සේ කියනවා සීලය කෙරෙහි හිත ඍජුව පිහිටනවා කියලා. එයා දැන් සීලය තුලින්ම සීලේ ආනිසංස දකින කෙනෙක්. එයාට සීලේ ආනිසංස පිළිබඳ සැකයක් නැහැ විචිකිච්ඡාවක් නැහැ. සීලය තුල හිත ඍජුව පීඨනවා. ඒ සීලය කෙරෙහි ඍජුව පීඨුණා වූ හිත බුදුරයන් වහන්සේ කියනවා සංහිඳෙනවා. සංහිඳෙනවා කියන්නේ පස්සද්ධිය සකස් වෙනවා. ඒ පස්සද්ධියට සකස් වුණා වූ හිත අන්න බුදුරයන් වහන්සේ දේශනා කරනවා සමාධිමත් හිතක් බවට පත් වෙනවා. දැන් මොකද උනේ? සීලය තුල ශක්තිමත් වුණා. ශක්තිමත් වුණා වූ සීලය ආවර්ජනය කළා, මෙනෙහි කළා, නුවණින් දැක්කා, ආනිසංස දැක්කා. හිත සීලය කෙරෙහි ඍජුභාවයට පත් කරගත්තා. ඒ ඍජු වූ සිත සංහිඳුනා. සංහිඳුනා වූ හිත සීලය තුලින් සමාධිමත් භාවයට පත් වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා හැකිතාක් දන් දෙමින් දානේ ආනිසංස දකිමින් දානය කෙරේ හිත ඍජුභාවයට පත් කරගන්න කියලා. දැන් නිරේතුරුව මහා සංඝරත්නය අරමුණු කරගෙන දන් දෙන කෙනා තුල නිරේතුරුව මොකද්ද වැඩෙන්නේ? වර්ණයේ සැපේ බලය වැඩෙනවා. එතකොට ඊට සීලයත් එකතු වුණාම ආයුෂ වර්ණයේ සැපේ බලය මේ කාරණා හතරම ජීවිතේට එකතු වෙනවා. එතකොට මේ දානයෙන් ලැබෙනා වූ ආනිසංස නුවණින් දකිමින් දානය කෙරෙහි ඡන්දය කැමැත්ත ඇති කරගන්න කියනවා. සමාජයේ ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් පිරිච්ච මිනිස්සෙක් ජීවත් වෙනවා නම් කෝටිපති මහත්මයෙක් ජීවත් වෙනවා නම් ප්‍රභූ මහත්තයෙක් ජීවත් වෙනවා නම් මහේෂාක්‍ය මහත්තයෙක් ජීවත් වෙනවා නම් මේ දානේ ඵලය හැටියටම දකින්න කියනවා. සමාජය තුළ දුප්පත් අන්ත ප්‍රශ්න මැද්ද ජීවත්වෙන චරිතයක් දකිනවා නම් මේ දන් නොදීමේ පලය කියලා දකින්න කියලා. එතොට මේ දානයේ ආනිසංස මේ විදියට නුවනින් දකිමින් දානය කරේ චන්දය ඇතිකරමින් මේ ජානයේ ගුණයන් නුවනින් මෙනෙහි කරන්නකොට මොකොද වෙන්නේ. දානයේ ආනිසංස කරේ හිත රිජුව පවතිනවා. එයාට දානයේ ආනිසංස කෙරේ සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. එයා දානයේ ආනිසංස තමා තුලින් දකිනවා. එතකොට මේ දානයේ ආනිසංස කෙරේ දානයේ කෙරේ හිත ඍජුව පවතිනකොට බුදුරජාණන් වහන්සේ කියනවා, ඒ ඍජුව පවතිනා හිත සංසිඳෙනවා. පංච නීවරණ යටපත් වෙනවා. ඒ පංච නීවරණ යටපත් වුණා වූ හිත සමාධිමත් භාවයටපත් වෙනවා කියලා කියනවා. දැන් එතකොට දැන් ක්‍රමානුකූලවයි මේ කාවේ. බුද්ධානුස්සතිය තුලින් හිත සමාධිමත් කළා, ධම්මානුස්සතිය තුළින් හිත සමාධිමත් කළා සංඝානුස්සතිය තුළින් හිත සමාධිමත් කළා සීලානුස්සතිය තුළින් හිත සමාධිමත් කළා ත්‍යාගානුස්සතිය තුළින් හිත සමාධිමත් කළා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න දැන් ඊළඟට දේවතානුස්සතිය වඩන්න කියලා. දැන් දේවතානුස්සතිය වඩද්දි දැන් මොකද දැන් මෙතෙන්ට එනකොට දැන් මෙතන හිත හොඳින් සමාධිමත් භාවයට පත් වෙලා තින්නේ. පංච නීවරණ හොඳින් යටපත් වෙලා. ඒ පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් බුදුරජාන් වහන්සේ කියනවා දේවතානුස්සතිය දකින්න කියලා. කොහොමද දේවතානුස්සතිය දකින්නේ? එයා නුවණින් දකිනවා මේ තුසිතේ යාමේ නිම්මාන් රතියේ පරනිම්මිත වසවත්තිය තාවතින්සය චාතුර්මහා රාජිකය කියලා මේ ශස්ත්‍රීක දිව්‍යතල හයක් තියෙනවා. මේ ශස්ත්‍රීක දිව්‍යතලවල මේ සක්තයා සතරවරම් දෙවියන්ගේ පටන් අප්‍රමාණ වූ මහා මහේෂාක්‍ය සුපෝපභෝගී ජීවිත කරගන්න ශස්ත්‍රීක දෙවියන් දිව්‍යාංගනාවන් ජීවත් වෙනවා. මේ සෑම දෙවියෙක් මේ සෑම දිව්‍යාංගනාවක්ම දෙවියෙක් දිව්‍යාංගනාවක් බවට පත් වුණේ සද්ධාව නිසාමයි සීලය නිසාමයි ත්‍යාගය නිසාමයි කියලා එයා දකිනවා. මගේ ජීවිතය තුළත් තෙරුවන් කෙරේ සද්ධාව තියෙනවා සීලය තියෙනවා දානයෙන් මම පරිපූර්ණයි කියලා දකිනවා. දකිමින් අර ශස්ත්‍රීක දිව්‍යතලහයේ දෙවියන් කෙරේ දිව්‍යාංගනාවන් කෙරේ උපාදානය කැමැත් ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මමත් දෙවියෙක් වෙනවායි කියලා දකින්න කියනවා. මමත් දිව්‍යාංගනාවක් වෙනවායි කියලා දකින්න කියනවා. ඒ දිව්‍යතලයේ ඉන්න දෙවියන් සමග දිව්‍යාංගනාවන් සමග මනසින් ජීවත් වෙන්න, මනසින් කතා කරන්න, මනසින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. දේවතානුස්සතිය. ඒ දිව්‍යතලයේ ලස්සන දිව්‍ය විමානයක් හිස්ව තියෙනවා. ඒ දිව්‍ය විමානයේ දිව්‍යාංගනාවන් මහා විශාල පිරිසක් හිටියත් දිව්‍ය ආසනයේ හිස්ව තියෙනවා කියලා දකින්න කියනවා. මොකද බුදුරජාන් වහන්සේ කියනවා මේ ජීවිතයේ කුසල් දහම් වඩන කෙනා පින්කම් කරන කෙනා මැරෙන්න පෙර එයාට දිව්‍ය ලෝකයේ දිව්‍ය විමන් පහළ වෙනවා කියලා. වරක් මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය තලයට වඩිනකොට දිව්‍ය විමානයක් තියෙනවා. ඒ දිව්‍ය විමානයේ මහා ලස්සන දිව්‍යාංගනාව සිය ගාණක් ඉන්නවා. නමුත් ආසනයේ හිස්ව තියනවා දෙවි කෙනෙක් නැහැ. ආසනයේ හිස්ව තියනවා දෙවි කෙනෙක් නැහැ. මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේට ඇවිල්ලා තිනවා භාග්‍යවතුන් වහන්සේ මම මේ දිව්‍ය තලයට වැඩියා නමුත් එක දිව්‍ය විමානයක් තියෙනවා දිව්‍යාංගනාව පිරිලා ඉන්නවා නමුත් ආසනයේ හිස් දෙවි කෙනෙක් නැහැ කියලා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ කියනවා මුගලන් මහරහතන් වහන්සේ ඒ දිව්‍ය ආසනයේ ඉඳ ගන්න කෙනා තාමන්න පණ අදිනවා අතන කියලා. තේරෙනවද? මනුෂ්‍ය ලෝකේ තාම එයා මැරෙන්න දැන් අවසාන මොහොතේ ඉන්නේ. මොකද එයාගේ පින නිසා පුතේ අතන දිව්‍යතලය පහළ වෙලා තියෙනවා. තේරෙනවද? ඒ වගේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දේවතානුස්සතියේදී නුවණින් දකින්න තමාගේ සද්ධාව මතු කරගෙන තමාගේ සීලය මතු කරගෙන සමාගේ දානය මතු කරගෙන ඒවැ ශක්තිය නිසා දිව්‍ය තලයේ දිව්‍ය විමානයක් පහළ වෙලා තියෙනවා නුවණින් දකින්න කියනවා. ඒ දිව්‍ය තලයේ හිස්ව තියෙන දිව්‍ය ආසනයේ නුවණින් දකින්න කියනවා. එහි දිව්‍ය ආංගනාව ඔබ එනකම් බලාගෙන ඉන්නවා නුවණින් දකින්න කියනවා. ඒ දිව්‍ය විමානයේ තියෙන දිව්‍ය මල්ගමු දිව්‍ය සතුන් දිව්‍ය තූර්ණනාද දිව්‍ය නিত্য සංගීතය මේවා නුවණින් දකින්න කියනවා. දකිමින් දිව්‍ය තලය කෙරේ ඡන්දය ඇති කරගන්න කියනවා. අපි නිරේතුරුවම දිව්‍ය තලයේ හිතෙන් මවාගෙන මා වෙනුවෙන් දිව්‍ය තලයේ හිස් දිව්‍ය විමානයක් තියෙනවා දිව්‍යාංගනාව බලාගෙන ඉන්නවා කියන කාරණය උපාදානයක් හැටියට ගනිද්දිනෝනා මැරෙන වෙලාවේ අපිට එකමාර්ථ මතක් වෙන්නේ මොකද්ද? අර දිව්‍ය විමානේ. තේන උපාදාන පච්චය බව මොකද මෙතන දැන් සද්ධාව සීලය ත්‍යාගය තියෙනවා. අයිමත අමුතුවෙන් ඒවා මතක් කරන්න ඕනේ නැහැ. ඒ නිසා නිරේතුරුවම මේ දෙවියා දිව්‍යාංගනාව මේ ශාස්ත්‍රීය දිව්‍යතල උපාදානය කරමින් මම දෙවියෙක් මම දිව්‍යාංගනාවක් වෙනවායි කියලා සෑම නිමේෂයකම හිතමින් දකිමින් හිතමින් දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මෙතනදී නෝනා දැන් කොතෙන්ද අපි අවසානයේ ආවේ? දේවතානුස්සතිය කියන තැනට. එතකොට දැන් බුද්ධානුස්සතියෙන් ධම්මානුස්සතියෙන් සංඝානුස්සතියෙන් හිත ඍජුව පීඩගත්තා. ඒ තුලින් හිත සමාධිමත් කරගත්තා. සීලානුස්සතියෙන් ත්‍යාගානුස්සතියෙන් හිත සමාධිමත් කරගත්තා. හිත ඍජුව පීඩගත්තා. ඒ තුලින් නෝනා දැන් අවසානයේ දේවතානුස්සතිය කෙරෙහි හිත ඍජුව පීඩනවා. දැන් එයාට දේවතානුස්සතිය පිළි සැකයක් නැහැ. එයා දන්නවා සද්ධාව නිසා දානය නිසා ත්‍යාගය නිසා ඊළඟ මට ලැබෙන එකම එක ඵලයයි දෙවියා දිව්‍යාංගනාව කියන තැන. දැන් එයාගේ හිත ඍජුයි, සැලෙන්නේ නැහැ, ගොතනකවත් සැලෙන්නේ නැහැ. බියක් නැහැ යා නුවණින් දකිනවා සෑම නිමේෂයකදී මෙයා දකිනවා අර හිස්ව තියෙන දිව්‍ය විමානයේ එයා උප්පත්තිය සකස් කර ගන්නවායි කියන කාරණේ. ඒතකොට එතනින්ම යාගේ හිත සංසිඳෙනවා. සංසිඳුණා වූ හිත මොකද වෙන්නේ? ධර්මයේ පස්සද්ධිය නිසා අන්න හිත සමාධිමත් භාවයට පත් වෙනවා. දැන් මොකද උනේ? දේවතානුස්සය තුලින් හිත සමාධිමත් භාවයට පත් වෙනවා. දේවතානුස්සතිය තුලින් හිත සමාධිමත් භාවයට පත් කරගෙන නෝනා අන්න ඊළඟට බුදුරජාන් වහන්සේ මොකද්ද කියන්නේ? නමුත් මුලින්ම මෙතෙන්ට එන්න ඕනේ. දේවතානුස්සතිය ළඟට එන්නේ නැතුව දේවතානුස්සතිය අනිත්‍යභාවය දකින්න යන්න එපා ඈ. මොකද දේවතානුස්සතිය ළඟට ඇවිල්ලා තමයි දේවතානුස්සතිය අනිත්‍ය දකින්න කියන්නේ. අපිට තාම දේවතානුස්සතිය ළඟට එන්න තාම අපිට සුදුසුකම් මදි නම් කොයි වෙලාවකවත් දේවතානුස්සතිය අනිත්‍යයි කියලා දකින්න එපා. මොකද එතනදී බලවත් අනතුරකට අපිපත් වෙනවා. තේරෙනවද? දැන් සමහරු ඉන්නවා මේ මාර්ගේ වඩන්නේ නැතුව එකපාරට දිව්‍යතලයක් කෙරේ උපාදානය ඇති කරගෙන ඉන්නවා. තේරෙනවද? දිව්‍යතලයක් කෙරේ උපාදානය ඇති කරගෙන ඉන්නවා. යා මේ ධර්මතාවයන් වඩාගෙන නෙමෙයි ඉස්සරහට එන්නේ. එතකොට දැන් මෙහෙම වඩාගෙන ඉස්සරහට එද්දී දිව්‍යතලයක් ඇති කරන උපාදානයක් ඇති කරන හිටියන් අපි මැරෙන වෙලාවේ වෙන මොකක් හෝ උපාදානයකට අපිට යන්න පුළුවන්. මැරෙන වෙලාවේ වෙන දෙයක් අපිට උපාදානය වෙන්න පුළුවන්. නමුත් අපි හිතන ආකාරයෙන් අපේ මරණය නොසිද්ධ වෙන්න පුළුවන්. එතකොට අපි මේ මාර්ගය තුල නිරේතුරුවම ගමන් කරලා එන්න කියන්නේ නෝනා නිරේතුරුවම අපි අනිවාර්යයෙන්ම දේවතානුස්සතියට වඩාගෙන ඇවිල්ලා තමයි දේවතානුස්සතිය අනිත්‍යභාවය දකින්න ඕනේ. මොකද දිව්‍ය සංඥාවක් සකස් වෙද්දී නිරේතුරුවම ඒ දිව්‍ය සංඥාව හරිම ආලෝකමත් ප්‍රභාෂ්වර සංඥාවක්. මරණ වේලාවෙත් එක්ක ලස්සන ආලෝකයක් පේන්නේ, ලස්සන දෙවියෙක් පේන්නේ, ලස්සන මල්ගොමියක් පේන්නේ, ලස්සන දිව්‍ය විමානයක් පේන්නේ. එතනදී අපි නිරේතුරුවම ඒකට ඇලෙනවා. එතකොට ඒකට ඇලෙන නිසා අපි මුලින්ම මේ දිව්‍ය ස්වභාවය නුවණින් දකින්න ඕනේ. දිව්‍ය අසිරිය මේ වගේ දෙයක් දිව්‍ය දෙවියාංගනාව දෙවියෝ දිව්‍ය විමාන මේවා මේ මේ මේ මේ සුන්දරත්වයේ දකිමින් දකිමින් දකිමින් මේක අනිත්‍යභාවය දකින්න ඕනේ. එතකොට මේ සුන්දරත්වය අපි දකින්න නැතුව දේවතානුස්සතිය අනිත්‍යයි අනිත්‍යයි කියලා දැක්කොත් මොකද වෙන්නේ? මැරෙන වෙලාවේ අර වගේ සුන්දර දෙවියෙක් දැක්කොත් අපිට අනිත්‍ය බල හිතන්න බැරුව යනවා. මොකද අපි දෙවියා අනිත්‍ය වශයෙන් දැක්කේ නැහනේ නේද? ඒ නිසා මුලින්ම දේවතානුස්සතිය කියන තැනට එන්න වෙනවා. දේවතානුස්සතිය තුළින් මේ දිව්‍ය අසිරිය හරියටම අපි ජීවිතයට එකතු කරගන්නවා. දෙවියා කියන්නේ මේ වගේ අසිරිමත් කෙනෙක්, මේ වගේ සැපවත් කෙනෙක්, මේ වගේ සුඛෝපභෝගී කෙනෙක් කියන කාරණේ අපි දකින්න ඕනේ. එහෙම දැකලා පුහුණු වුණාට පස්සේ මැරෙන වෙලාවේ අර වගේ ශාස්ත්‍රීය දෙවියෙක් දැක්කොත් මොකද කරන්නේ? අපි අනිත්‍යයි කියලා දකිනවා. මොකද අපි එක පුහුණු වෙලානේ තින්නේ නේද? නමුත් අපි දේවතානුස්සතිය වඩන්නේ නැතුව අපි අනිත්‍යයි කියලා දකින්න හිතාගෙන ඉන්නවා නම් අර සුරූපී දෙවියෙක් දිව්‍යාංගනාවක් දකින්නකොටම අපි ඒකට බැඳෙනවා. බැඳුනට පස්සේ අපිට අනිත්‍ය දකින්න බැහැ. තේන අපි දිව්‍යතලයේ ගිහිල්ලා උපදිනවා. තේන දිව්‍යතලයේ උපදිනවා. නමුත් දේවතානුස්සතිය අනිත්‍යභාවයේ වැඩුවේ නැති නිසා අපිට සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන්ට යන්න බැහැ. ඒ නිසා මේ මාර්ගයේ ගමන් කරලා තෙරුවන් කෙරෙහි තුලින් සද්ධාව ඇති කරගෙන සීලය තුලින් දානය තුලින් සමාධිමත් හිතක් සකස් කරගෙන දේවතානුස්සතිය කෙරෙහි උපාදානය ඇති කරගෙන ඊට පස්සේ අපි දේවතානුස්සය අනිත්‍යයි කියලා දකින්නවා. ඉස්සෙල්ලාම දේවතානුස්සය පුහුණු කරන්න ඕනේ. දේවතානුස්සය පුහුණු කළා ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ දේවතානුස්සතියත් අනිත්‍යයි කියලා දකින්න කියලා. දේවතානුස්සතිය අනිත්‍යයි කියලා දකින්නේ කොහොමද? එයා දැන් දකිනවා දෙවියෙක් උනේ මම කුමක් නිසාද? තෙරුවන් කෙරේ සද්ධාව නිසා, බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය නිසා, සීලානුස්සතිය නිසා, ත්‍යාගානුස්සතිය නිසායි මම දෙවියෙක් බවට පත් වුනේ. නමුත් මේ බුද්ධානුස්සතිය තුලින් රැස් වෙන්නා වූ සංස්කාර නිට්ටයද අනිත්‍යද? අනිත්‍ය. ධම්මානුස්සතිය තුලින් සංඝානුස්සතිය තුලින් රැස් වෙන්නා වූ සංස්කාර නිට්ටයද අනිත්‍යද? අනිත්‍ය. සීලානුස්සතිය තුලින් ත්‍යාගානුස්සතිය තුලින් රැස් වුණා වූ සංස්කාර නිට්ටයද අනිත්‍යද? මේ සියල්ලම අනිත්‍ය නම් මේ සංස්කාර නිසා සකස් වුණා වූ දේවතානුස්සතිය නිත්‍ය වේද අනිත්‍ය වේද අනිත්‍ය ධර්මතාවය. අන්න දැන් එයා මේ තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයත් දානයත් අනිත්‍ය වශයෙන් දකිනවා. මේ සංස්කාර අනිත්‍ය නම් මේ මං උපාදානය කරගෙන ඉන්න දේවතානුස්සතියත් දෙවියාත් අනිත්‍යයි කියලා එයා දකිනවා. එයා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයට අර දිව්‍යතලයේ කොච්චර මහේශාස්ත්‍ර සස්වික දෙවිවරු හිටියත් ඒ දෙවියන්ගේ පින පිරිහුණ තැන ඒ දෙවියන්ගේ දිව්‍ය ශරීරවලට දහඩිය දමනවා දුග දාමනවා මල් පරවෙනවා ඒගොල්ලන් ඇඳගෙන ඉන්න ලස්සන ඇඳුම් අතුරුදහන් වෙනවා ලස්සන ආභරණ අතුරුදහන් වෙනවා ඒ අතුරුදහන් වෙනකොට ඒගොල්ලෝ වේදනාවෙන් හඬා වැටෙන හැටි ආනුවරින් දකිනවා දෙවියාටත් මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක මේ චුත වීමේ දුක උරුමයි කියලා එයා දකිනවා දකිමින් එයා දේවතානුස්සතිය අනිත්‍යභාවය ජීවිතයට එකතු කරගන්නවා ඊට පස්සේ එයා දේවතානුස්සතියට ඇලෙනවද නමුත් මුලින්ම දෙවියාට ඇලුනා මුලින්ම දෙවියාට ඇලිලා තමයි ඊළඟටයි දේවතානුස්සතිය අනිත්‍යභාවය දකින්නේ එයා දකිනවා මේ මොහොතේ සක්‍රයා කියලා කෙනෙක් ඉන්නවා ඒ සක්‍රයාත් සතර අපායෙන් මිදිලා නැත්තම් ඒ සක්‍රයා ආයිමත් සතර පායට වැටෙනවා කියලා දකින්න. මේ ලෝකයේ සක්‍රියාත් යම් දවසක නිවන් අවබෝධ කරගෙන මේ ලෝක ධාතුවෙන් නිවිල යනවා කියලා දකින්න එනං දේවතානුස්සතියත් අනිත්‍යයි කියලා දකින්න. ඒතර මේ වගේ නෝනා බුදුරජාන් වහන්සේ ගිහි පින්වතුන්ලාට නිරේතුරුව පුහුණු කරන්න පුළුවන් මේ මනුස්ස ජීවිතයක් ලබාගත් කෙනා ඊළඟ ජීවිතේ දිව්‍ය තලයක උපතකට යන්න ඕනේ නම් ඒ දිව්‍ය තලයේ උපත ලබා ගන්න පුළුවන් භාවනාවක් කමඨහනක් ඇටියට නෝනා දේශනා කරන්නේ දේවතානුසති. ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේගේ ගුණයන් හිතමින් ධර්ම රත්නයේ ගුණයන් හිතමින් මෙනෙහි කරමින් සංඝ රත්නයේ ගුණයන් නුවණින් දකිමින් මෙනෙහි කරමින් තෙරුවන් කෙරෙහි හිත ඍජුභාවයට පත් කරගන්න. ඒ ඍජුභාවය තුලින් සංහිඳුන හිතක් ඇති කරගෙන ඒක සමාධිමත් හිතක් බවට පත් කරගන්න. ඒ ඒ සමාධිමත් හිත තුළින් සීලානුස්සතිය මෙනෙහි කරන්න. ඒ සීලානුස්සතිය තුළින් සමාධිමත් හිත තුළින් ත්‍යාගානුස්සතිය මෙනෙහි කරන්න. ත්‍යාගානුස්සතිය තුළින් සමාධිමත් වුණා වූ හිත තුළින් දේවතානුස්සතිය මෙනෙහි කරන්න. දේවතානුස්සතිය කරේ සමාධිමත් වූ හිත තුළින් දේවතානුස්සතියත් අනිත්‍යයි කියලා දැකලා විදර්ශනා නුවණ සකස් කරන මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙන්න කියන කාරණේ දකින්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ එතෙන්දී දේශනා කළේ. කාලය ගෙවිලා යනවා. මේ ජීවිතයත් කාලයත් එක්කම ගෙවිලා යනවා. ඒ නිසා තමයි ධම්මපදයේ චිත්ත වර්ගයේ මේ විදිහට සටහන් වෙන්නේ. ඉවතලූ වැඩකට නැති දර කැබැල්ලක් මෙන් මේ කය පහ වූ සිත් ඇතිව නොබෝ කලකින් පොළොව මත වැටෙන්නේය. එසේ පොළොව මත වැටෙන කයින් නිරුද්ධ වන සිත ඔබ පිහිටුවන ලබන්නේ දිව්‍ය තලයකද එසේ නැත්නම් සතර අපායේද එය ඔබේ ක්‍රියාවන් මත තීරණය වේවි. ඔබ ගැන බොහෝ කරුණාවෙන් සිරසෙෆම් පන්සිල් මළුවේදී අපි සතර අපායෙන් මිදෙන මාර්ගය බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුවම පැහැදිලි කර දුන්නා. ඉතින් ඒ පැහැදිලි කිරීම ඔබ කෙරෙහි මහත් වූ කරුණාවෙන් කළේ මහරහතුන් වැඩිමක ඔස්සේ ඔබට දහම් කාරණා පැහැදිලි කරන පූජ්‍ය රාජකිරියේ අරිය ඥාන ගරු ස්වාමින් වහන්සේ.